ඉතින් මේ ධර්ම කොටස් අපි සූත්‍ර පිටකය වශයෙන් හඳුන්වනවා විනය කොටස් විනය පිටකයේ වශයෙන් හඳුන්වනවා. ඉතින් විනය පිටකයේ ගිහියත්තන්ට අදාළ කොටස් අපි සිල්පද වශයෙන් තමයි කතා කරන්නේ. ඒවා මූලික මානව ධර්ම වශයෙන් පන්සිල් වශයෙන් සඳහන් කරන එක සාමාන්‍ය බෞද්ධයාගේ මූලික පාදම වශයෙන් සඳහන් කරනවා. ඇත්තට මේක මානව ධර්මයක්. ඉතින් පුළු පුළුවන් ඇත්තෝ ශක්ති ප්‍රමාණයෙන් මේ පන්සිල් පද පාරක ගන්නවා. ඉතින් ඒකත් ඊටාම දුෂ්කර දෙයක්. ජීව ඉඳගෙන අමුදරුවන් රකිමින්, පෞල් කමින්, හම්බ කරමින් මේ පන්සිල් රකින්නවා කියන එක. මොකද ඒක වැටෙන්නේ ජීවිනේට. ඒක තව ටිකක් අපි ඉදිරියට ගන්නකොට ආජීවට්ටමක සීලය කියලා තමන්ගේ යහ ජීවනයේ එහෙම නැත්නම් සම්මා ආජීවයෙන් බැඳිච්ච සිල්පදයකට එකතු කරලා ආජීවට්ටමක සීලේ වශයෙන් සමාදන් කරන එක දැනට ලංකාවේ තියෙන ක්‍රමයේ හැටියට සමහරට අරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා ගියත්තන්ට ප්‍රධාන වශයෙන් ආජීවට්ටමක සීලේ සමාදන් කරනවා Taman දන්න පරිශ්‍රය තුල.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 ඒතර පබ්බජ්ජා දස සීලය කියලා එකට කියනවා. ඉතින් පබ්බජ්ජා දස සීලයට ගිහිල්ලා කැමැති ඇත්තෝ භික්ෂුන් වහන්සේලා වශයෙන් උපසම්පදා වෙලා ප්‍රතිමෝක්ෂයට යනවා. එතකොට මේ සීල ව්‍යාපාරේ විහෙලම කෙලවර තමයි ප්‍රතිමෝක්ෂය. ඒක සාමාන්‍ය ගිහි සද්ධාවන්ත ඇත්තෝ දහසක් සංවර සීලයේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ප්‍රතිමෝක්ෂයේ හැසිරෙන භික්ෂුන් වහන්සේලා ශික්ෂාපද 227ක පොරොන්දුක් වෙලා ඒ අනුව තමන්ගේ ජීවිතය හැඩගසා ගන්න. ඉතින් අපි මේකට කියන්නේ සරුවචනාංශිකේ විනය කොන්දේසි කියලා. එහෙම නැත්නම් සරුවචනාංශිකේ රෙගුලාසි ටික විනී නීති ටික. ඉතින් මේක අද භික්ෂුන් වහන්සේලාවත් රකින්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා සමහරට ඒ පාතිමොක්ෂ ශිල්පද දන්නේත් නැහැ. භික්ෂුන් වහන්සේලා දන්නේත් නැහැ, ගෝලයන්ට උගන්වන්නෙත් නැහැ. මොකද ඉගෙනුවොත් ගෝලයෝ ගුරුන් වහන්සේලාගෙන් අහනවා. ඒක නිසා ඒක විනය පොත කියලා කබඩ් එක තියලා ඒකට වැඳ වැඳ හඳුකුරුපත්තු කර කර ඉන්නවා මිස කරන්නේ නැහැ. එකක් කරන්න අමාරුයි. අපි මම හිතන්නේ අන්තිමටම ඔය නිව්සීලන්තේ ගිය වෙලාවේ ගත්ත කරපු වැඩමුළුවේදී ඒක වජ්ජපුත්‍රක භික්ෂුන් වහන්සේ නමක් සර්වචනසේ වැඩ ඉන කාලේ සර්වචනසේ ඉදිරියට අවිල කියනවා ස්වාමීන් වහන්සේ මේ විනී රීති 225ට <coughs> වැඩි ගාණක් තියෙනවා මේක නම් මට කරන්න බෑ මම මට මතක තියා ගන්නත් බෑ මම රකින්නත් බෑ ඒ නිසා මම තැඩි අපහසුටපත් වෙලා තියෙන්නේ ඒ නිසා මේ 200කට අධික මේ ශික්ෂාපද වලින් මට මේවා හික්මෙන්ට මට බෑ කියලා කියන්නේ හැබැයි මේ මන් දෝත්සහය වෙලාවත් බුද්ධ ජානනාංශයට චෝදනා කරන ස්වරූපෙ නෙවෙයි බැරි බව නොහැකියාව කියනතොට ਸਰවචනංශය ආනෝ මහණි මහණතොට මේ ශික්ෂාපද තුනක් අගින්න පුළුවන්ද කියලා. ඔය එහෙමනම් කියන්නේ ගාන අඩු නම් කරගනවා එහෙනම් සීල ශික්ෂාව රකපන් අධිචිත්ත ශික්ෂාව රකපන් අධි ප්‍රඥා ශික්ෂාව රකපන් කියලා සරුවචනාංශේ අධි සීල ශික්ෂාව කියන්නේ මොකද්ද? අධි <clears throat> චිත්ත ශික්ෂාව කියන්නේ මොකද්ද?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 ඒක හරි වටිනවා. ඒකෝර තමයි අපට අපිට අද හිටියනම් සරුවචන් වහන්සේ අපට මේ ගතු කෙලම නඩුව දුර්ල බව නොහැකි බව ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම නැතුව අපි ඒ ශික්ෂාපද නොදනුවත්කම නිසා හෝ දුබල බව නිසා හෝ දැන් කැඩුවොත් බුදුරජාන්සේගේ ආනා චක්‍රයට පහර වදිනවා. බුදුරජාණන්සේ පිහිටවපු ශික්ෂාපද රකින්න බවට පිළින කරලා ප්‍රසිද්ධ කරලා නොරක ඉන්නවා. ඒක අපාගාමි. ඒ මොකද සරුවච්චන් ආංශය විසින් පනවන ලද්දක් බැරණ පැත්ත කරලා නිකන් හිටපන්. කරනවා නම් හරියට කරපන්. නමුත් මේ දෙක අතරමැද විශාල පරාසයක් තියෙනවා. සමහරුන්ට ඇත්තටම රකින්න ඕන එක දන්නේ නැහැ.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 සාරිපුත්‍ර ස්වාමීන් ගිහිලා කියනවා සරුවචන් ආංශයට අවසරයි ස්වාමීන් ඉදිරියේ බලලා මේ පිරිසකෙකින් ශික්ෂාපද පනවන්න කියන සරුවචන් ආංශ කියනවා සාරිපුත්‍ර උඹේ වැඩක් බලාගනි. ඒක මගේ විෂයක්. ඒක කාටවත් ශ්‍රාවක විෂයක් නෙවෙයි. පනවන වේලාව, පවරන කාලේ කාටද පනවන්නේ ඔක්කොම ඒක සරුවචන විෂයක්.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 ඉතින් ඒ සූත්‍රය දැන් මේ කියන අනුමාන සූත්‍රයේ පසුබිම නැත්නම් නිදාන එහෙම නැත්නම් ඉතිහාසයේ పూర్ව ප්‍රවෘත්තිය ගත්තොත් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ සරුවචනාංශය නෙවෙයි. මේ ස්වාමීන් වහන්සේ මිගදායේ බේසකලාවනේ සුන්සුමාරගිරි පර්වතයේ බේසකලාවනේ වැඩ ඉනකොට භග්ග නගරේ භග්ග කියන ප්‍රදේශයේ මේ ස්වාමීන් වහන්සේ අපේ මහා මොග්ගලාන ස්වාමීන් වහන්සේ තමන් වහන්සේට ඉදිරිපත් වෙච්ච සංඝයා පිරිසට කතා කරලා පිරිසගේ අවධානය යොමු කර ගන්නවා ඇවැත්නි කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සලා එහෙමයි ස්වාමීන් වහන්ස කියලා මේ සාමාව මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට පිළිවදන් ඇස්සුවාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මානි යම් කිසි කෙනෙක් මම මේ ඔබ ඔබතුමන්ලට නැත්නම් ඔබ වහන්සේලාට මම දන්න දෙයකින් මම අනුශාසනා කරන්නම්. ඔය ඇත්තොත් මගේ වැරද්දක් තියෙනවා නම් මට පෙන්නලා දෙන්න. මෙන්න මේ විදිහට මම පවරලා තියෙද්දිත් සමහර ඇත්තෝ දුර්වච වෙනවා. කියන දේ අහන්නේ ඒකට සුවච බවක් පෙන්වන්නේ මේ නිසා ඒ පවරන මට හෝ ඒ වචනෙන් පවරන්න කියලා මං ඉල්ලන්නේ නැත්තම් අතර අපි දෙකොල්ල අතර පොඩි දුරස් වීමක් සිද්ධ වෙනවා. ඒ අත්තගේ තියෙන මේ දුර්වචකතිය නිසා ඒ සුවචගතිය නැතිවීම නිසා ඉතින් මේ මොග්ගලණ ස්වාමීන් සඳහන් කරනවා මට පේනවා අත මට වැටහෙනවා මේ වගේ සංඝ සමාජයක එහෙම නැත්නම් අපි එක බුදුහාමුදුරන්ගේ ගෝලයෝ නැත්නම් එක ගුරුන්නාන්සේ ගෝලයෝ නැත්නම් එක හැලියපත් කරන කට්ටිය එවැනි පිරිස අතර අන්‍යෝන්‍ය sannivedanaක් සිදු නොවන අන්‍යෝන්‍ය විශ්වාසෙ බිඳින ධර්මතා 18ක් මට පේනවා.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 උගා ධෛර්යය ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි කරන භාවනාවට ඍජු අනුග්‍රහයක් වෙනවා සීල අනුග්‍රහිතයක් වෙනවා ඉතින් එතකොට තේරෙනවා තමන්ගේ භාවනා යම් තැනක හිර වෙලා තියෙනවනම් යමන්න තම තැනක සැකයක් එනවනම් යම් තැනක තමන්ගේ හිත පස ගන්න බව තේරෙනවනම් එක්කෝ ධර්මයේ පැත්තේ එක්කෝ විනයේ පැත්තෙන් නැවත සලකා බලලා ඒක පිළියම් කරගන්න දෙවන්නේගේ සහයෝගය ඇතුව හෝ නැතුව කෙනෙක් මෙලෙක් වෙන්න සුවච් වෙන්න ඒක හේතු වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා ඒක තමන් මෙතෙක් ධර්ම විනය વિશેහි යෙදී ගත කරන කෙනාට විශේෂයෙන්ම හිත අලුත් කරන කටයුතු කරන කෙනාට මේක පවන් සැලීමක් වෙනවා.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 ගෝසාවල් නම් තියෙනවා තිද්ද වෙන්නේ නැහැ. හරීම කනගාට වෙන්නේ Nissan වලින් එළියට ගිහිලා ආපහු එනකන් ඒ විදිහට පිරිසිදුර පොය කර ගන්න තැනක් ලෝකෙ කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. ආපහු එන්නේ අර කිරි තිබහයලා අම්ම ළඟට එන්න වගේ වතුර තිබහයලා පිරිසිදු වතුරක් ළඟට එන්න වගේ තමයි ආපහු මීටිකට ආවට පස්සේ මේ සංඝයාත් එක්ක එකතු වෙලා පෝය කරන්න අවස්ථාවක් ලැබෙන මොකද එහෙම පිරිසුදු සංඝයා නැහැ.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 ඒක නිසා මේ අදහස් ප්‍රකාශ කරන කිසිසේත්ම කාටවත් ඉඟි කරන්න නෙවෙයි කාටවත් රිදවන්න නෙවෙයි. නමුත් මේ වගේ හෝ අදහස් ප්‍රකාශ කරන වේදිකාවක් සකස් වෙලා තියෙන ගැනම පුද්ගලිකව ආඩම්බර වෙනවා. එහෙමවත් තැනක් නැහැ. අද අපිට ගිහිල්ලා මේ ප්‍රසිද්ධියේ කියන්න කිසි තැනක ඉඩක් නැහැ. මොකද ඒක හැම වෙලාවෙම කාටද කෙනහිල්ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ තරම්ම தත්ත්වේ දුර්වලයි. ඒ තරම්ම தත්ත්වේ දුර්වලයි. ඒ බහර්දාරකාරී සියලු දෙනාම ඒව පිළිබඳ සාකච්ඡා කිරීම අත්හැරලා තියෙනවා. නමුත් මේක පිළිබඳව විග්‍රහ කරන ඔය අපේ යක්කඩුවේ පඤ්ඤාරාම ස්වාමින් වහන්සේ උන්වහන්සේ මජ්ක්‍ධිම නිකායේ පොත් ටිකට මේ මේ සූත්‍රයේ සහිත පොත් ටිකට සමන්නේසනා සහිත සංගිබාන කියලා ලස්සන පොතක් ලියලා තියෙනවා.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 ඊටසේ අරුණ නගින්න කිට්ටු වෙලා ආනන්ද සාංශේ ආයත් ගිහිල්ලා සර්වඥන්ස වන්දනා කළා කියන අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රාතිමොක්ෂ දේශනා කරන සර්වඥන්ස කියනවා පිරිස අපිරිසිදුයි මෙතන ඉන්න පිරිසගේ හිත පිරිසුදු නැහැ කියලා. ඉතින් එච්චරයි. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අපි මේ ධර්ම දේශනා කරන ධර්මකථික ස්වාමීන් වහන්සේ ඒ වෙන ඒ වෙනකොට ඊර්ති ප්‍රාතිහාර්ය පිළිබඳ සුවිශේෂයෙන් උත උන්වහන්සේ සමවැදිර බannවා કોઈ භික්ෂුවද අපිරිසුදු ඉඳගෙන පිරිසුදු වශයෙන් පෙනී හිටින්නේ කියලා පිරිසේ. ගිහිලා අතින් අල්ල ගන්නවා ඇදගෙන ගිහිලා දොරෙන් එළියට තල්ලු කරලා දොර වහන. ඒක සරුවචනන් සඳහන් කරන මහණෙනි ඒ අසත්පුරුෂයාට ඒ හැදෙන්න කැමති නේකන බාහුවෙන් අල්ලන දොරබාවෙන් එළියට තල්ලු කරනකම් එළියට යන්නේ මෙහෙම පිරිසක් ඉදිරියට මම ප්‍රාතිමොක්ෂ දේශනා කරන්න ඊට පස්සේ ඕගොල්ලොම දේශනා කරගන්නයි කියලා සරුවචනන්සේ එදා තමන් වහන්සේ දේශනා කිරීම නැත කරනවා.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 ඒ කියන්නේ පාප කියලා කියන්නේ දුර්වල කෙලෙස් සහිත එහෙම නැත්නම් පහත් කැමැත්තක්. එතන මේ කාම ආසාව වගේ එහෙම නැත්නම් තව කෙනෙක් මරන්න තියෙන ආසාව වගේ නැත්නම් පැතල බුදියවෙන්න ඉන්න තියෙන ආසාව වගේ මේ රාගයේ ද්වේෂයේ මෝහයේ පිළිබඳව පුදුම කැමැත්තක් පෘථජ්ජනය තුළ තියෙනවා. ඒකට කියනවා පෘථග්ජනයා දුක පිළිබඳ නොදැනීමට ප්‍රේම කරනවා කියන. තියෙන හරියක් තියෙන දුක. ඒක දන්නේ නැතිකම ලොකු ආඩම්බරයක් කරගෙන ඔටුනක් කරගෙන ජීවත් වෙන ජනතාවට කියනවා පෘථග්ජනයයි කියන. දුකටයි ප්‍රේම කරන්නේ ඒක පිළිබඳ මේක දුකක් බව දන්නේ නැතිකම ආඩම්බරයට තියාගෙන තමයි පෘථග්ජනයක් කෑ ගහන අඳුර පහන අඟ උසන හැම වෙලාවෙම එයා ඒක පෙන්වන්න දන්නේ මේක දුකක් බව ඉතින් මන් දන්නේ නැහැ නේ.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 ඉතින් මේ පත්‍රයක් කරන බලන්න, රේඩියෝ එකක් කරන් බලන්න, ටෙලිවිෂන් එක බලන්න, මිනිස්සු අයියෙන් කතා කරන බලන්න මොන්න තරම් තප්පුලනවද කියලා. මොන්න තරම් බල්ල උඩු පුරලන වගේ කෑ ගහනද? මොන්න තරම් අන්ධහර පාන මොකටේ මේ උගුරු පුම්බන කෑ ගහන්නේ? මේ රාග ద్వේෂ මොහ නැති කළා සීල සමාධි ප්‍රඥා ඇති කළා මේ රට්ටුන්ට නිවන් ලැබලා දෙන්නේ නැහැ ඔය පිටිය පිට ගන්න ඔක්කොම hina වෙවි බලන් ඉන්නේ අපේ දිහා මොනවයි ඉල්ලලා.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 හැබැයි කට්ටියත් එක්ක නම් බෑ. ජන විඥාණයට මේක යන්නේ නැහැ. ජන විඥාණයට ගියොත් පද්ධතිය සම්පූර්ණයෙන් කඩලා යනවා. නමුත් පුද්ගලිකව උඹට යන්න පුළුවන් උඹේ පව ගෙවිච්ච දවසේ පරිණාමයේ අතින් හෝ සංසාරේ පසෙන් හෝ මෝරච්ච දවසේ උඹට තේරෙන පටන් අරගනි ලෝකේ පද්ධතිය ලෝකායත විචේ සියල්ලම පාපිච්චාවක හිටලා තියෙනවා.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 නිවන දෙනවා. කල්බදු ක්‍රමෙට දීලා කියනවා මගේ ගුණ සලකලා ධර්මයේ ගුණ සලකලා මේක අරගනි බිස්නස් එක හරිය ගියාම ගෙවපන්. බුදුසසුනාට හැබැයි මෙහෙම කියනවා. තෝ ඒ විදිහට අරගෙන වෙලා මේ වැඩේ කරුවේ නැත්නම් තෝ ලෝකේ ඉන්න ලොකුම හොරයි. මහා හොරයි කියලා කියනවා සංඝයාට. තමන්ගේ සීල ශික්ෂා සමාධි ශික්ෂා පුරන්නේ නැත්නම් ඒක තමයි මහා හොරා. ඒ මේ මිනිසු දෙන්නේ කනවා සංඝයා වශයෙන් පෙනී ඉන්නවා ඔක්කොමත් කරලා සීල සමාධි ප්‍රඥා පුරන්නේ නැහැ. සංඝයා විදිහට පෙනී හිටිනවා. මාවරා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් එහෙම තටමල හරි කමන්නේ කවදා හරි තීරුම් අරගෙන සෝවාන් වුණා නැත්නම් මාර්ගඵලයට ගියවසේ දැන් බුදුරජාණන් කියන ඔබ කල්බතු ක්‍රමයට ගත්ත මුදල ගෙව්වා.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 ඒක අමතක වෙච්ච දවස් තමයි අපිට ආතතියක් ඇති වෙන්නේ. මේවැනි ලෝකයේ හොරකම් කරන මෙච්චර ලෝකෙක අපිට මොකද්දෝ එකක් තියෙනවා. සතෙක් වතුර වැටලා ඉන්නවනම් ගොඩ දාන්න හිතෙනවා. දානයක් දෙන්න හිතෙනවා. මේ විදිහට කල්පනා වෙන මේ දානයේ පවා බුදුන්සේ නිවනේ ಗುಣ ටික දකිනවා බුදුන්සේ දාණයට සඳහන් කරන්නේ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ත්‍ය අනාලේ ත්‍යාගවන්තකම පටිනිස්සගේ අතහැරීම මුත්‍ති කියලා කියන්නේ මිදීම අනාලය කියන්නේ ආලය හැරපීම. තමන් ධාර්මයේ උපයා ගන්න ලද වස්තුවකට ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලය. මේකමයි නිවන සඳහන් කරන වචන. ඒ නිසා දානයේ පවා සම්‍යද්දෘෂ්ටියෙන් බැලුවොත් යෝනිසමංසකාරයෙන් බැලුවොත් සම්මා සංකල්පයෙන් බැලුවොත් ඒ දාහනේ ලාභ සත්කාර සම්මාන උපයන්න මේ සැරේ මේ ටිකක් දීලා ලබනාත්ම ගොඩක් උපයන්න හදනවා ඒකට කියනවා පාපිච්ඡාව කියලා. එහෙම නෙවෙයි මේ දාහනේ දෙන්නේ මට මොකද්ද ගතියක් තියෙනවා මේක නොදී කණ්ඩා හරි නෑ. ඒක බුදුන්ව බුද්ධ පූජාවක් දෙන්න ඕනේ නැත්නම් සංඝයාට දෙන්න ඕනේ නැත්නම් ලෙඩෙකුටින් කන්නේකොට පුලන්නේකොට දෙන්න ඕනේ. ආන්නේ ගතියනකොට මේක ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව කරන ගතිය එනකොටම පාපිච්චාව මැඩලාගෙන ඒ කුසල ඡන්දේ පහළ වෙනවා. ඉතින් ඒක අභිරමණය කරන්න. ඒක බුදුහාමර කියන තුන සුද්ධ වශයෙන් අභිරමණය කරන්න කියලා ඒක කරන්නේ නැති කෙනෙකුට අනුන්ගේ සැප පිණිස තම සතු ධාර්මික වස්තුවක් අන්සතු කිරීම දන්නේ නැති කෙනෙකුට කවදාකවත් සතුන් නොමරා සිටීමක වටිනාකමක් වැටහෙන්නේ නැත. අනුන්ගේ සැප සුභසිද්ධිය සලකන්නේ නැති මිනිසෙකුට සතෙක් නොමරා සිටීමේ වටිනාකමක් තේරෙන්නේ අන්සතු දෙය සොරකම් නොකර සිටීමේ වටිනාකමක් තේරෙන්නේ අන්සතු කාම වස්තුවක් පරිහරණය නොකර සිටීමේ වටිනාකමක් තේරෙන්නේ බොරුව කේලම හිසචන තේරෙන්නේ නැහැ. නිසා දාණය තමයි මේ අල්පේච්ඡතාවය කියලා කියන පාපීච්ඡ නෙමෙයි අල්පේච්ඡ ගතියේ දානය හරහා තමයි සීලයට යම් කිසෙකුට වෙන්නේ. ප්‍රතිපදා පටන් ගන්න සීලේ. දානෙ නෙමෙයි. දානෙ මොන්ටිසෝරි පන්තිය. ඒක ඉගෙනගෙන සීලයට ආවට පස්සේ යම් කිසි කෙනෙකුට මේ දානය කියලා කියන තාටමලා බෙර ගාලා හාමුදුරුගෙන්නකට දෙන දානයක් සීලය කියලා කියන්නේ සතෙක් නොමන සිටීමක් අකිරිය.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 කාමත්‍යාචාරය නොකර හිටියයි කියලා ලැබෙන අතවාසියක් නැහැ. බොරුව කියලා මේ ඉස්සචින වැලකුණාද කියලා තණ්හා අතවාසියක් නැහැ කියන එක සීල් රකින්න කෙනාට වැටහෙනවයි කියලා හිතන්නකෝ. යම් ආකාරයකට මේ බණ ඇහු නිසා ඕ. එහෙම නැත්නම් මේ සතුන් නොමර සිටින්නේ ද්වේෂයෙන් නෙවෙයිනේ. හොරකමක් නොරීනේ ද්වේෂයෙන් නෙවෙයි.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 ඒ නිසා කාටවත් තනියම නිවන් දකින්න බෑ. කාටවත් ගස්කල් එක්ක ඉඳදී නිවන් දකින්න බෑ. පිරිසත් එක්ක ඉන්න ඕන. ඒ පිරිසේ අඩුපාඩුකම් දකින්න ඕන. දකින්නකොටම දැනගන්න ඕනේ මම මෙයා පහත් කරලා සලකන්නේ මොකටද? මෙච්චර මේ ලස්සන පිරිසුදු භාවනාත් භක්මචර්ය ජීවිතේ තිමියක් සෑම කුඩල මේ තෙත රාජින වගේ අදින්නෙම පාපෙටනේ. කබරයන්ට කොච්චර පිසුස් කැම දුන්නත් බලුකුණටමනේ කැමැත්ත. බලන්න කොච්චර පිසුස් කැම දුන්නත් අසුචිටමනේ කැමැත්ත කියලා අපිට දොස් කියන්නේ හිතනවා. මේ සාරිපුත්‍රයන්කම කන්නේකෙන් තමයි කන්නාඩියක් ඉස්සලා ඉන්නවා දොස් කියන්නේ. උඹට පාපිච්ච හැංගීමක් ආවොත් ඔය විදිහටම අනික් කෙනා උඹට දොස් කියනවා. ඒක නිසා මේ අනුමිතියෙන් මේ අනුමානයෙන් Tamanට පුළුවන් නම් ඇති කරගන්න පාපිච්චාවක් තිබුණොත් මං අඬ දොස් කියන තාලෙට මම වීදුරුකේක ඉඳලා ගල් ගහපු කෙනෙක් වගේ මගේ සෑම පාපිච්චතාවයකට අනික් කටිය දැන හොනො දැන මට දොස් කියනවා මට පුළුවන් වෙයිද චේතනා මට්ටමකින් මේ පාපිච්චතාවයෙන් ගැලවෙන්න කියලා මෙන්න මේ චේතනාව පහල කිරීමේ අදහසින් තමයි මේ අනුමාන සූත්‍රයේ පළවෙනි පාපිච්චතාවය සාත්පුත්‍ර සංසේ ඉදිරිපත් කරන්නේ මේ පාපිච්ච භවයේ අනිප්පත්ත නැත්නම් පාපිච්චකම නිසා අනුන්ගේ උපදෙස් අහන්න කැමති නැති දුර්වච භාවයේ අනිප්පත තමයි සුවචකම කවුරු ඇවිල්ලා කිව්වොත් එහෙම උඹ ඔය කොච්චර මේ සිල් සමාදන් වෙලා කටයුතු කරත් උඹ මොහිට නොහොඳට කරන්න පුළුවන් මේ මේ අඩුපාඩුකම් තියෙනවා කියලා ඒකට අපි කිව්වොත් ඇත්ත තමයි මට ඔබතුමා කියන දේ ඔබතුමී කියන දේ නක් කියන්න මම යටත් වෙනවා මොකද මම ළඟ අඩුපාඩුකම් තියෙනවා කියලා සුවච වුණොත් ඒක ධර්මයේ වර්ධනයකට හේතු වෙනවා සාසනික වර්ධනයකට හේතු වෙනවා. ඒක නිසා කර්ණීයමෙත සූත්‍රයේදී කරණීයන් අත්ත කුසලේන යන්තන් තන්තම් පදං අභිධමෙච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ සක්කෝ කියලා කියන්නේ හැකි සංඥාව උජූච කියලා කියන්නේ ඍජු මාර්ගයට වැටෙන්න සූජූච කියන්නේ වඩා ඍජු මාර්ගයට වැටෙන්න ඊට පස්සේ සුවච වෙන්න. අනුන්ගේ බනහන් නැතුව පරතෝගෝචයකින් තොරව කවදාකවත් ගමනක් නැහැ.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 ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලෝ ගැන මට සල්ලි තියෙනවා, මට නම්බුකාරකම් දෙනවා, මට ආඩම්බරකම් දෙනවා. මයි ළඟටයි ලෝන කෙනෙක් කොන්ද නපම් මන් නමන්නේ නෑ. එතකොට ධර්ම අගෞරවයේ සිටු වෙන නිසා භාවනා කරාට ඉදිරියට යන්න වෙන නිසා අපි හැම වෙලාවෙම බුද්ධ ධර්ම සංඝ කියන මේ ත්‍රිවිධ විසෙහි අපි ශ්‍රාවකයෝ අපි ගෝල බාලයෝ අපි ඔක්කොම එක පන්තියේ ඉන්නේ ඒ නිසා ඒකට නැමෙන ගතිය යනකොට හොඳට මතක තියාගන්න අපි බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධත්වයට නැමෙනකොට අපි අපේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාට නැමෙන එක සිද්ධ වෙලා තියෙනවා.